समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्दम्मम् मुनिराजस् सुनन्तु सद्गमुङ्कृदम् धम्मसवनकालो अयम् भदन्त धम्मन् सवनकालो अयम् भदन्त धम्मन् सवनकालो अयम् भदन्त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 සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති පින්වත්නි බුදු සමයට අයිති එක් කල්පකතාවක් ඇසුරෙන් ඔබට වටිනා ගුණ ධර්ම කීපයක් ඉදිරිපත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ කතන්දරේ මුලමදාද සහිතව අහගන්න ඕනේ. ඔබ මේ කතාව කලින් අහලා තියෙන කතාවක්. හැබැයි පින්වත්නි ඒක ධම්මපදත්ත කතාවේ තියෙන ආකාරයට සවිස්තරාත්මකව අහගෙන නැහැ. මම අද ඔබට ඒ ටික කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපේ පැයක කාල සීමාව අපි ගත වෙන්නේ බෞද්ධ චරිත කතාවක් ශ්‍රවණය කරමින් ඒ චරිත කතාව ඇතුළත තියෙන සමහර දහම් කරුණු අධ්‍යයනය කරගැනීමෙන් තමයි මේ පැයක කාල සීමාව ගත කරන්නේ. හොඳට අහගෙන ඉගෙනගෙන සමහර දේවල් ලියාගෙන මතක තබා ගන්න ඕන පින්වත්නි අනුගමනය කළ යුතු දේවල් අනුගමනය කරන්නත් ඕනේ බණ ඇසීමෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වටිනා කීපය තමයි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් පින්වත්නි මේ ලෝකයේ උත්පත්ති ලැබෙන ආකාර කිහිපයක් ගැන මේ ගාථාවේ කියවෙනවා. මිනිස් ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, දිව්‍ය ලෝකේ, නරක තේසම් പ്രേත අසුරවල උපදින ආකාරයන් පිළිබඳවයි බුදුහාමුදුරු විවිධ අවස්ථාවල දේශනා කරලා තිබෙන්නේ. ඔබම දන්නා පරිදි පින්වත්නි මේ ලෝකයේ සත්වයන් උපදින ආකාර කිහිපයක් තිබෙනවා. ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. ඒ හතරෙන් එක දෙක තමයි මමත් ඔබ අයිති වෙලා තිබෙන්නේ. ඒ වගේම අපි අයිති නොවන තවත් වර්ග තුනකුත් තිබෙනවා. එක ක්‍රමයක් අපි කවුරුත් දන්නා පරිදි අණ්ඩජ කියලා කියන්නේ. ජ කියන එකේ තේරුම උපත කියන එකයි. ජ ජාන ආදී වශයෙන් කියන්නේ උපත කියන එකයි. අණ්ඩ කියලා කියන්නේ biju වට කියන එකයි, bitter කියන එකයි. එතකොට අණ්ඩජ සත්වයෝ කියන්නේ කාටද? විතර මුල් කරගෙන ඉපදිච්ච සත්වයෝ. බොහෝ විට කුරුල්ලෝ. බොහෝ විට කුරුල්ලෝ කියලා කියන්නේ සමහර කුරුල්ලෝ විතර වලින් නොවිත් උපදිනවා. ඒක කලාවකකින් එහෙමත් තිබෙනවා. ඒ නිසා බොහෝ විට කුරුල්ලෝ පක්ෂීන් උත්පත්ති ලබන්නේ අණ්ඩජ හැටියට ඇතැම් උරදයන්. බෞද්ධ වශයෙන් මුර්ගයන් සහ සමහර සාගරවාසී සත්වයන් උත්පත්ති ලබන්නේ අන්දක ක්‍රමයට. දැන් ඔබට මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා විද්‍යාඥයෝ දාර්ශනිකයෝ චින්තකයෝ මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අයට තවත් වචනයක් පාවිච්චි කරනවා ද්විජ කියලා. ද්විජ කියලා කියන්නේ පින්වත්නි දෙවරක් උපදිනවා දෙවෙනි සැරේටත් උපදිනවා කියන තේරුමට. ඒතකොට දෙවෙනි සැරේට උපදිනවා කියලා කියන්නේ අණ්ඩජ මවගේ කුසින් විතරයක් හැටියට ඉපදුන එක පළවෙනි එක, විතරයෙන් නැවත එළියට එන එක දෙවෙනි එක. ඒ ආදී වශයෙන් උත්පත්ති ලැබෙන නිසා ඔවුන්ට කියනවා අණ්ඩජ සත්වය කියලා. මේ ගැන අර්බුදයක් ගැටලුවක් නැහැ කවුරුත් ඔක්කොම දන්නවා. ජලාබිජ කියලා කියන්නේ පින්වත්නි වැඩෑම අසුරු කරගෙන උත්පත්ති ලැබෙන අය. මව් කුසක වැඩෑමහක පිළිඳ ගන්නවා, පිළිඳගෙන වැඩෙනවා, වැඩි වැඩෑමහකින් මෙදී ජීවයටපත් වෙනවා. ඒ අය සඳහන් කරනවා ජලාබුජ කියලා වලවල. එතකොට කවුද ජලාබුජ සත්‍යම් කියලා කියන්නේ? මේ මම, ඔබ, අපි මිනිස්සු සහ බොහෝ සිව්පාසත්වය. බොහෝ සිව්පාසත්වය සහ ඇතැම් විට පක්ෂීන් කීප දෙනෙකුත් ඉන්න පුළුවන්. ඇතැම් විට මුහුදු ආශ්‍රය කරගෙන සත්තුත් ඉන්නවා. මේ වගේ අය කොහොම හඳුන්වන්නේ ජලාබුජ කියලා වරලා. මේක කියන්නේ මව් කුස වැද මහසුරු කරගෙන ජීවත් වෙන උපදින සත්‍යය කියලා. ඊළඟට පින්වත් මේ තුන්වෙනි කණ්ඩායම හඳුන්වන්නේ සංසේදජ කියලා වරලා. සංසේදජ කියලා කියන්නේ පින්වත් මේ ඒ අය නිකන් ඔය වතුර මූලාශ්‍ර ජල මූලාශ්‍ර වාගේ තැන්වල චතමනේ වාගේ තියෙන තැන්වල වෛරස් වාගේ දිලීර වාගේ වශයෙන් ඉඳලා ඇති වෙලා පහළවන සත්ව කොටාස. සමහර විට අනුකෝෂයෙන් එන බොහෝ සත්වෝ සහ සමහර කුමි විශේෂ මේ මව කුසකත් නැහැ, පිටේකත් නැහැ. හැබැයි මෙලොවට ලෝකයට පහළ වෙන ක්‍රමයක් තියෙනවා. ඔවුන් ඒකද සංවේදී කියලා කියන්නේ එවැනි තැන්වලම උත්පත්ති ලැබනවා කියන අර්ථයෙන් තමයි ඒ නම පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ජල ධාරා, ජල සීරා, දිලීර, බැක්ටීරියා සහ එවැනි තත්ත්වයන් ජාතකයේ උත්පත්ති ලබන අනුක වශයෙන් සිටින සත්‍යයන් සහ කුඩා කෘමී නැතුළු කොට ඇති බොහෝ සත්ව විශේෂ හඳුන්වන්නේ මේ නමින්. අන්තිම කොටාසේ හඳුන්වන්නේ පින්වත්නි ඕපපාතික කියලා. ඕපපාතික කියලා කියන්නේ සියලු දෙවිවරු. දෙවිවරු ඕපපාතිකයි පින්වත්නි ඔවුන් උත්පත්ති ලබන්නේ අංග සම්පූර්ණ ශරීරයක් සහිතව. ඒ කියන්නේ මව් කුසක ඉඳලා පිළිසිඳගෙන ප්‍රසූත වෙනවා මව් කිරිබී වැඩෙන දේව පැටවු දේව ළමයි දේව දරුවෝ ලදරුවෝ නැහැ. ඉන්නේ සාමාන්‍ය වශයෙන් කියනවා නම් මිනිස් ලෝ අවුරුදු 16ක් පිරිකුන් තරුණයෙකුගේ මට්ටමකට තමයි මේ දැන් උපදින දිව්‍ය පුත්‍රයෙක් පහළ වෙන ආකාරය. අඩුම ගානේ අවුරුදු 16ක පමණ පෙරණු තියෙන තරුණ වියති කෙනෙකුට හැටියට තමයි පහළ වෙන්නේ. ඒක කවදා හරි දවසක වෙනස් වෙනවා නම් වෙනස් වෙලි චුත වෙන්න ඕන වෙන කියනකොට. එතකොට ඒ 16 හැවිදින බව ටිකක් වෙනස් වෙනවා. ඉකිලි කිසි දේවල් දහඩිය වැනි දේවල් හමනවා මල් මාලා පැලදි දේවල් වල පරවීම ඇති වෙනවා ඇඳගත්තු ඒ ඇඳුම් පැළඳුම් ආදීෙහි තරමක දුර්වර්ණ බවක් ඇති වෙනවා එතකොට අන්න දෙවියන්ගේ කාලේ අවසන් වෙලා කියන තීරණය කරනවා සියලුම දෙවිවරු දෙවිවරු කියනකොට බ්‍රහ්මයන්ුත් ඒකට අයිති දෙවියන් කියනකොට බ්‍රහ්මයන් කියලත් අයිති මොකද බ්‍රහ්මයන් හඳුන්වන්නටත් බුදුහාමුදුරුවෝ දේව කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා දේවා ආභස්සවා යත කියලා ඔබ අපි අහලා තියෙන ගාතාවක් තිබෙනවානේ ඒකේ තේරුම ආභස්ස බ්‍රහ්ම ලෝකයේ දේවා දෙවියෝ ආගේ කියන එකයි. ඒතකොට බ්‍රහ්ම ලෝකේ දෙවියෝ නැහැනේ. බ්‍රහ්මයෝනේ. නමුත් ඒ නමින් සඳහන් කරන්නේ බ්‍රහ්මයන්ම තමයි බ්‍රහ්මයන්ට දේව නාමය පාවිච්චි වෙනවා. ඒතකොට සියලුම බ්‍රහ්මයේ උත්පත්ති ලවන්නේ ඒ විදිහට කවුරුත් බ්‍රහ්මයේ මව් කුසක පිළිසඳගෙන නැහැ. බිත්තරයකින් ඉපද දෙලා නැහැ. වතුර ඇසුර කරගෙන ජල මූලාශ්‍ර මුල් කරගෙන තෙත් බිම් කඩවල වල උත්පත්ති ලබන සත්ව විශේෂ බවට පත් වෙලා නැහැ. කිසිම දී බ්‍රහ්ම කෙනෙක්. ඒ අයිතර ඔක්කොම ඕක පස්සේ සත්ව කොටස් හැටියට සඳහන් කරන්නේ. ඊළඟට තව ඉන්නවා ඒ විදිහට උපත්ති ලබන සත්වයෝ ඉන්නවා බොහෝ යක්ෂ පෙරේත පිසාච ඒ බොහෝ කියනකින් අදහස් සමහර ප්‍රේත විශේෂ පින්වත්නි වෙනත් ආකාරයකට උපත්ති ලබන අයත් සිටිනවා. සමහර විට මව් කිරි පොවන පෙරේතියක් පිළිබඳව කතන්දර බෞද්ධ සාහිත්‍ය සටහන් වෙනවා. මූලන් හඳුරුදුතු පෙරේතියක් පිළිබඳව ඒ වගේ තොරතුරු සඳහන් වෙන නිසා සමහර විට පෙරේතයන් අතර උත්පත්ති ලබන ආකාර කිහිපයක් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ පෙරේත කියන අය. පෙරේත කියන ගොඩේ ඉන්නවා යක්ෂ, പ്രേත, පිසාච, කුම්භාණ්ඩ කියන මේ සියලු කොටස් තියෙනවා. එයාගෙන් බහුතරයක් පින්වත් මේ උත්පත්ති ලබන්නේ කෝකපාතික සත්වයන් හැටියට තමයි උත්පත්ති ලබන්නේ. ඊළඟට පින්වත්නි නිරිසත්තු කියලා කියන අය. නිරිසත්තු කියලා කියන්නේ පින්වත්නි 136ක් වන අපායවල තිබෙනවා. ඔබ එහෙම සංඛ්‍යා වශයෙන් අහලා ඇති බරපතල අපාය 8ක් තියෙනවා. ඒ බරපතල අපාය 8ට මොකක් කියලාද අපි කියන්නේ? අටමහා නරකාදී කියලා කියන්නේ. සංජීවයේ කාලසූත්‍රයේ සංඝාතයේ රෞරවේ මහා රෞරවේ තාපලේ ප්‍රතාපේ අවීචිය කියලා කියන්නේ මේ අට. දන්නවනේ අවීචිය කියවම ලෝකයේ තිබෙන බරපතලතම දඬුවම් ලබන ස්ථානය අවීචි. අවීචි මහා නරකාදී. මේ අත අතිශයින්ම භයානක අටක්. මේ අතට ගිය කෙනෙකුට ලේසියකින් ගැලවිලා එන්න පුළුවන්කමක් නැහැ. ඒ අතෙන් එකතුව ඉපදුණු කෙනෙකුට ලැබෙන දඬුවම් ප්‍රමාණය කොච්චරද කියලා නෑ. මේවත් තිබෙන්නේ පින්නොත් නී පෘථිවිය ඇසුරු කරගෙන තිබෙන්නේ. ඒ හින්දා විද්‍යාඥයන්ට මේක ගවේෂණය කරලා පහදාගෙන ඉවර කරන්න බෑ. කවදාකවත් පොළොහාරලා අවිචමහා නරකාදී තියෙන තැනට යනකම් ඔවුන්ට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඉතින් මේකේ තියෙන ඔය තාමත්ම දියර වාගේ ද්‍රාවණයක් තියෙනවා කළුම කළු පාට ඒ වාගේ සමහර දේවල් වරින් වර මුහුදු ඇසුරු කරගෙන උඩට මතුවෙනවා කියන ප්‍රකාශ කරනවා. මේ නිසා එවැනි තත්ත්වයන් කීපයක් දැනට සමහර තැන්වල මතුවලා තියෙනවා බුදුබණ තහවුරු වෙන තැන. මේ විදිහට මේ බරපතලතම අපායවල පැයකලකට සියලු අපාය 136 උත්පත්ති ලැබන අයත් හඳුන්වන්නේ මේ ගොඩට. මෙන්න මේ වාගේ මිනිසුන් උපදින ආකාර කීපයක් තිබෙනවා. අපි අද මේ කතා කරන කතන්දරේ පින්වත්නි, ඒ මිනිස්සු උපදින මැරෙන ආකාර කීපයක් පිළිබඳ තොරතුරු තමයි බුදුහාමුදුරු දේශනා කිරීම ඇසුරෙන් තිබෙන්නේ. ඒකම මේ කතාව අහගෙන ඉඳලා පින්වත්නි, ඒ කතාවේ සමහර තැන්වල තිබෙන කාරණාවලට උත්තර සපයන්න ඕනේ. සමහර කාරණාවලට උත්තර සපයන්න ඕනේ. ඒක තමයි අද අපි මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථාව පින්වත්නි බුදුහාමුදුරු දේශනා කළා තිබෙන්නේ මණිකාර කුලූපගතිස්ස හඳුරන්න. දැන් ඔබ ඒක දන්නවා ඇතිනේ. මණිකාර කුලූපගතිස්ස හඳුරන්ගේ කතා කියලා දන්නවා. මම කිව්වේ ඉස්සෙල්ලා හැබැයි ඒ වුණාට සියල්ලම දන්නේ නැහැ. සෑහෙන තරම් දුරට ඔබ ඒක දන්නවා. ඒක වටිනවා අපිට. ඒකෝට අපි ඒකේ ඉතිරි ටික පහදලා දෙනවා. බණ ඇසීමෙන් ලැබෙන අනුහස් පහක් කියනවනේ. එකක් තමයි දන්නා දේවල් තහවුරු කර ගැනීම. තව එකක් තමයි නොදන්නා දේවල් දැන ගැනීම. දැන් ඒකට ඔබට අද නොදන්නා දේ දැනගන්නත් පුළුවන්, දන්නා දේ තවුරු කරගන්නත් පුළුවන්. පින්වත්නි මේක සටහන් කරන කතන්දරයට අයිති වෙන්නේ මණිකාර කියලා කියන්නේ මණික් මුදලාලි කියන එකයි. මණික් කරුවා කියන එකයි. සාමාන්‍යයෙන් මෙතන මණික් කරුවා කියන්නේ මණික් ධර්ම කෙනෙකුටත් වඩා මණික් උපමත්තම් කරන කෙනෙකුට මණිකාර. කුලපද කියලා පාලි වචනේ තේරුම පින්නොත් මේ හිතවත් කියන එකයි. සිංහලට පාවිච්චි කරන කුලපද මිත්‍ර කියලා අපි පාවිච්චි කරන්නේ. කුලපද කියලා කියන්නේ හිතවත්, හිතේ ජීවන්ත කියන එකයි. ඒ කියන්නේ අසුරු මිසුරුකම් කරන හිතවත් මේ අයට. තිස්ස කියන්නේ හාමුදුරන්ගේ නම. තිස්ස හාමුදුරුවෝ. එතකොට මණික් කරුවෙකු සමග හිතවත්ව විසු තිස්ස හඳුරන් වහන්සේගේ කතන්දරය. තිස්ස හඳුරන් වහන්සේගේ කතන්දරය. මණිකාර කුලූපක තිස්ස කතා ප්‍රවෘත්ති. එන්නත් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මෙහෙමයි. මණිකාර කුලූපක තිස්ස කියන්නේ තරුණ හඳුරන් වහන්සේ නම තරුණ වියේදීම එක්තරා විහාරස්ථානයක වැඩ වාසය කරමින් ඉන්නවා. ටික අප්‍රකට විහාරස්ථානයක් ගමන් පහසුව ලොකුවට නැති විහාරස්ථානයක්. ටිකක් මැදි වුණු විහාරස්ථානයක් යන්න තියෙන එක පාරක් පමණක් තියෙන විහාරස්ථානය. ඒකෝට ඒක තේරුම් ගන්න ඕන පින්නොත් දැන් මම මේ කතාව දුමනා කරන කලින් අහලා නැති සමහර පරිසරත් හදනවා දැන්. ඒවත් එක්කම තමයි කතන්දරේ ප්‍රශ්නයක් තෝරගත්තම තමයි ඇයි මෙහෙම වුනේ කියන කාරණාවට උත්තර ලැබෙන්නේ. ටිකක් අප්‍රකටයි. පාරවල් එකයි වෙන පැත්තකින් යන්න බෑ. අනිත් පැත්ත වලින් කුඹුරෙන් වට කරලා, කන්දෙන් වට කරලා, ඇලෙන් දොරෙන් වට කරලා ඒ වගේ වෙන වෙලා තියෙන එකම එක පාරකින් විතරයි යන්න තියෙන්නේ. මේ අතර මේ පන්සලේ වාසය කරනවා. මේ අතර මණික් මුදලාලිත් අලුත්ෙන් විවාහයක් කරගෙන අලුත් බඳපු මනමාලි ගෙදර තියාගෙන ඔහු දැන් ගෙදර එළදෙන ව්‍යාපාරික කටයුතු කරගෙන යනවා. ඉතාලම ශ්‍රද්ධා සම්පන්නයි ඒකට වඩා රූප ශෝභා සම්පන්නයි ගුණගරුකයි මනමාලි. ඇවිල්ලා ඉන්නවා. මේ දහාන්දුරන්ගේ සිරිතක් තියෙනවා යම් කිසි දුතාංගයක් ආරක්ෂා කරනවා. දුතාංග කියලා කියන්නේ පින්වත්නි එක් එක් විශේෂිත ක්‍රියා මාර්ග. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම පංචකූලිකාංගය කියලා එකක් වඩන්න පුළුවන්. ඒ කියන්නේ පාංශුකූල සිවුරු පාංශු කියන්නේ පස් කියන එකනේ. කූල කියන්නේ කන්දි කියන එක. ඒකයි. පස් ගොඩවල් වල මේ යට වෙලා මතු වෙලා කන්දියක් වගේ මතු වෙලා තිබිලා හොයාගෙන ඒ වෙඩි වලින් මහගත් සිවුරු පමණක් අඳින එක ඒක දුතාංගයක්. එහෙම නැත්නම් දුතාංග වෙන සිවුරු කවින් මිනිසුන්ගෙන් පාවිච්චියට ගන්නෙත් නැහැ. ගත්තර තමන් වහන්සේ තියාගන්නෙත් නැහැ. වෙන කෙනෙකුට දෙනවා. එහෙම අර සොබණෙන් ගත්තු සිවුරු දෙවි වලින් පමණක් අඳගෙන ප්‍රෝගණ වැඩ සිටින හාමුදුරු එකක් ඉන්නවා. ඊළඟට තව එකක් තියෙනවා පත්ත පින්ඩිකාංගය කියලා. පත්ත පින්ඩිකාංගය කියලා කියන්නේ පාත්‍රයේ ලැබෙන දේ පමණයි වළඳන්නේ. වෙනත් දෙයක් වළඳන්නේ නැහැ. තව එකක් තියෙන පුළුවන් පින්ඳ පාතිකාංගය කියලා. ඒ කියන්නේ පින්ඳ පාතයේම ගිහිල්ලා ලැබුණොත් විතරයි වළඳන්නේ. එහෙම නැත්නම් වළඳන්නේ නැහැ. මේ විදිහට තිබෙන දුතාංග 13ක් තියෙනවා බුද්ධ ශාසනයේ. දුතාංග 13ක් තියෙනවා. මේ 13ම ආරක්ෂා කරපු එකම හාමුදුරුවමයි ඉන්නේ. ඒ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. අනිත් එක නමක්වත් 13ම එකවර එකඟ එක දිගට හදලා නැහැ. සමහර හාමුදුරුවෝ එකක් රකිනවා දෙකක් රකිනවා. ඒ වගේ තියෙන අමාරුයි මේ 13 මෙහෙම කරන්න. එතකොට දැන් මේ අපි කතා කරන හාමුදුරුවෝ හාමුදුරුවෝ පින්වත් මේ රකින දුතාංගයත් විශේෂ පුහුණු කිරීමක් තිබෙනවා අභ්‍යාසයක් තියෙනවා පරීක්ෂණයක් තියෙනවා ක්‍රමවේදයක් තියෙනවා මොකද්ද පාත්‍රයේ පිළිසිඳාගෙන ගිහිල්ලා පින්දපාති ප්‍රාංගය කරලා ලැබෙන ආහාර විතරයි වළඳන්නේ ඒ කියන්නේ පින්දපාතේම යනවා ඒ ලැබෙන දේ විතරයි වළඳන්නේ ඒක තමයි කියන්නේ පින්දපාත යනකොටත් පින්වත් මේ තිබෙනවා ක්‍රමවේද කීපයක් තිබෙනවා පින්දපාතේ යනකොටත් තියෙනවා ක්‍රමවේද කීපයක් තිබෙනවා ප්‍රධාන වශයෙන්ම තෝරාගන්නේ සපදාන කාරිකා කියන එක සපදාන කාරිකා කෙනකේ තේරුම පින්නොත් මේ ගෙපිලි වෙලින් පිළිසිඳලා යෑම කියන එක. ඒතකොට ඒවල් අත්හරින්නේ නැහැ. සියලු දේවල් වලට පිළිපස්සේ වදිනවා. සපදාන චාරිකාවේ අතාරින දේවල් කීපයක් තිබෙනවා. අතාරින සුදුසු දේවල් කීපයක් තිබෙනවා. එකක් රාවේන්ද කරුණේ ගෙදර. ඒ කියන්නේ බාර් එකක් බැලුමක් තිබ්බොත් ඒකට පිළිපස්සේ වදින්න දුමනාවක් වෙන්නේ නැහැ. ඒක මඟ අරිනවා. ඊළඟට ප්‍රසිද්ධ ගණිකාවක් වාසය කරන නිවස. ඒ කියන්නේ ස්ථිර වශයෙන්ම මෑය ගණිකාවක්මය ඇය ළඟට යන්නේ ගෙනුම්කරුවන්මය කියන සම්මුතිය සහිත නිවසක් තිබෙනවා ඒ නිවස මගේ හැරියට ගැටලුවක් වෙන්නේ නැහැ මම ගැටලුවක් නැහැ ඊළඟට තනිව වෙසෙන වැන්දඹුවක් සිටින ගෙදර කියන්නේ වැන්දඹුවක් සිටිනවා තනිව වෙසෙන්නේ ඇය එහි සිටිනවා එහි යාම විපත්ති කරයි වාගේ දැනෙනවා නම් ඒ ගෙදරට මායෙන්න පුළුවන් එතකොට සපදාන චාරිකාවේ වඩින හාමුදුරුව අවදානම් කීපයක් ඊළඟට මස් කඩ මුදලාලි දැන් තුන්ද සූකරකගේ ගෙදරට සපදාන චාරිකාවේ වැඩපු බුදුහාමුදුරුව කවදාකවත් වැඩ නැහැනේ ගෙපිලි වලින් තමයි පිළිසිලාවන් වඩින්නේ ජීතවනි අභියස තමයි ඌරු බෙදලා තියෙන්නේ ඒ වුණාට කවදාකවත් බුදුහාමුදුර වැඩක් නැහැ. ඒ වගේ නොයන තැන් කීපයක් තිබෙනවා. ඒ ධර්ම කල අනිත් ධනතාවටම වඩිනවා. ඒක මේ හාමුදුරු තෝරගන්නේ ඒ සපදාන චාරිකාව. පින්ද පාතිකාංගය සපදාන චාරිකාව. සපදාන චාරිකාව යනකොට ප්‍රමාණවත් වෙලාවක් ඕනේ. ඒ කියන්නේ අද ඔරලෝසු වෙලා වෙන්න 10:00මාරටවත් පිටත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ හාමුදුරන්ගේ පන්සලේ ඉඳලා යනකොට ඉස්ලාම හම්බෙන්නේ මණික් මුදලාලිගේ ගෙදර. මණික් මුදලාලිගේ ගෙදර පහුනොත් ආයෙ ගෙවල් කීපයක් හම්බෙන්නේ නැහැ. පතුමාවතනේ ආයෙ හම්බෙන්නේ හිස් ප්‍රදේශයක් හම්බෙන්නේ ඒ ටික පව කරලා ගිහිල්ලා ඉවරලා තව ගෙවල් කීපයකට පිටපත යන්න ප්‍රමාණවත් වෙලාවක් ඕන. ඒ හින්දා මේ ආම්දුරෝ පිටපතේ ප්‍රධාන චාරිකාව වෙනන් වඩින්නේ පන්සල පිටත් වෙන්න ඕන දල වශයෙන් වෙලාව අද උරුළුසු වෙලාවේ 10යි හමාරට 10:45ට අතර වාගේ යන්න ඕනේ. මැනික් මුදලාලිගේ ගෙදරින් හම්බ වෙනවා නම් හාමුදුරන්ට 11:00ටවත් ඇති. එතකොට මැනික් මුදලාලිගේ ගෙදරින් ධානි වරන් දන්න තැනින් ඒක ප්‍රධාන චාරිකා නෙවෙයි. ඒක පුද්ගල පිටපත චාරිකාවක් නේ. එක මිනිස්සෙකුගේ ගෙදරට පමණක් යන එකක් නේ. හාමුදුරුවෝ එහෙම නෙවෙයි. එන්නේ ඒ ගෙදරටත් යනවා අනිත් ජොල්ලෝටත් යනවා කියලා හිතාගෙන තමයි පන්සලෙන් එන්නේ 10 මාස විතර වාගේ වඩිනවා. ඔන්න දැන් හැමදාම හාමුදුරුවෝ පන්සලෙන් වෙන කවුරුත් හාමුදුරුවෝ නෑ. පණී වෘද්ධ කලා වාසික පාඳුරන් වහන්සේ නම් මේ හාමුදුරුවෝ පින්දපාත චාරිකාවට පිරිනු සඳහා සිවුරු ගැටවතු ගන්නවා ගන්නවා. ගැටවතු ගන්නවා ගන්නවා කියන පින්වත් මේ සිවුර උබලාංශ පාරුපණේ. ඒ කියන්නේ උර දෙකම වැහෙන ආකාරයට පන්සලේ එක උරයක් වැහෙන ආකාරයට මේ විදිහට හිතියත් පින්වත් මේ පින්දපාතේ වඩිනකොට එහෙම වඩින්න බෑ. ඒකට කියන්නේ ගැටවතු ගන්නවා. එහෙම නැත්නම් උභාංශ පාරුපණය උරහිස් දෙකම වැහෙන විදිහට සිවුර පුරව ගන්න ඕනේ. ගැලවෙන්නේ නැති වෙන්නේ. එතකොට ගැලවෙන්නේ කැඩෙන්නේ නැහැ සිවුර. මේ හාමුදුරුවෝ දැන් සිවුර මේ විදිහට ගැටවප ගන්නවා. පාත්‍රයේ අරගෙන සිවුරෙන් රඳවා ගන්නවා. එහෙම රඳවා යන්නේ සබදාන චාරිකාව 10 මාට වඩින්නේ. ඇති වෙන කල් තියාගෙන තමයි වඩින්නේ. එතකොට පිටපත් යන හාමුදුරුවම කරන චිරිතක් තියෙනවා. පළවෙනි එක තමයි ගෙදර ළඟට එනවා. ඇවිල්ලා සුළු වෙලාවක් බලන් ඉන්නවා. ඒක විනාඩියක් විතර වගේ කාලයක් බලාගෙන ඉන්නවා. පුටි සද්දයක් කරන්න පුළුවන්. ඒ සද්ද දෙකක් තියෙනවා. එකක් තමයි පාත්‍රා ගැටතිය පාසල ගැත්තේ හඬවා සද්දයක් ඇති කරන්න පුළුවන්. දෙක තියක් නැහැ. ඉතින් ඒ හින්දා ඒ යකඩ පාත්‍රයක මගේ හඬ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මැටි පාත්‍රයක හඬ කෙනා එහෙම ගන්න පුළුවන්. ඊළඟට දොරට පොඩි තට්ටුවක් කරන්න පුළුවන්. අතින් හරි පාත්‍රාත් ඇතින් හරි පොඩි තට්ටුවක් කරන්න පුළුවන්. ඒ අතර පොඩි ගලාවක් නිහඬව ඉන්න ඕන. ඒ නිහඬව ඉඳිද්දී හඳුනන්න දැනෙනවා නම් පිනානක් හොදනවා වගේ, ඇතිලියක් හොදනවා වගේ, හැන්දක් හොදනවා වගේ කියලා පොඩ්ඩක් දැනෙනවා නම් හඳුන බලාපොරොත්තු සංගත වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ අය පින්න පාත්තේ බෙදන්න වැස්සී වාගේ කියලා තේරෙන බලාපොරොත්තුහගත වෙනවා. ඒකෝට තවචි වෙලාවක් යනකොට ඒක රවටිල්ලක් වාගේ එයාලට තේරුන්නේ නැහැ කියලා හිතුවොත් මොකද කරන්නේ? ආය ආපහු හම්බුන අනිත් පැත්තට ඊළඟ දොරට යනවා. ඊට වඩා ආය රැඳෙන්න ගැවසෙන්නේ නැහැ. ඊට වඩා රැඳෙන්න ගැවසෙන්න ඕන නම් සුවිශේෂී අවස්ථාවක් විතරක් පුළුවන්. එහෙම සුවිශේෂී අවස්ථාවල රැඳුණු තැන් තිබෙනවා. නාගසේන කුමාරයා දිනාගන්න ගෙදරට වැඩපු හාමුදුරුවෝ මේ ගෙදර උමනාවට වඩා රැඳී සිටියා. ඒකට හේතුව හාමුදුරන් ඕන වෙනවා මෙනාගසේන පුංචි කුමාරයා දකින්න ඕන කතා කරන්න ඕන කුමාරයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන කුමාරයා දිනා ගන්න ඕන කුමාරයා ගන්න ඕන දෙමව්පියෝ දිනා ගන්න ඕන ඒ වෙනුවෙන් ඒ හැමෝම වඩින්න පිටපත වෙනුවෙන් නෙවෙයි ඒ හින්දා ඒ හැමෝම ටිකක් වැඩිපුර ඉන්න පුළුවන් ඊළඟට සරිතාද්‍රෝ සරිතාමරගේ අම්මගේ ගෙදරට වඩිනවා පිටපත ගන්න ටිකක් වැඩිපුර පාරේ ඉන්නවා ගෙදර ළඟ ගන්නෑ පාර ළඟ ඉන්නවා ටිකක් වැඩිපුර වෙලාව දැන් කවදා හරි දවසක අම්මා මාව ගණී ඇතුළට පිටපත දෙයි කියන කල්පනාවෙන් ඉන්නේ ඒක දවසක් දා රාහුල හාමුදුරුවොත් එක්කම ඇවිල්ලා ඒ විදිහට ගෙදර ගේට්ටුව ළඟ සෑහෙන වෙලාවක් වැඩි සිටියා අම්මා අර පැත්තට යනකොට අනේ පොඩි සංගය වංශ කෙනෙකුත් තුරුළු කරගෙන ඇවිල්ලා ඉන්නවා. තව මේ පැත්තට එනකොට ඒ තුන. බත් වෙලා තියෙන්නේ දොරවල් වහලා ගේට්ටු වහලා තියෙන්නේ එන්න දෙන්නේ. ගාහනම් කරලා තියෙන හේතුව තරහින් නිසා යුත් හම්බුවෙක කෝටි ප්‍රකෝටි වස්තුව තිබිලා වස්තු ඔක්කොම අතහැරලා ගිහිල්ලා සිඟාකන කුලේක ශ්‍රමණෙක් වෙලා ඉන්නවා කියන එක. එයාගේ පැත්තෙන් හරිම වැරදි තීරණයක් නේ. මම හිතන හැටියට මේ මෙච්චර කෝටි ප්‍රකෝටි වස්තුව තනියෙන් නෙවෙයි දරුවෝ හදනවා. ඔක්කොම දරුවෝ පුංචි කුමාරයා වේවත කුමාරයා අවුරුදු 17න් 15 වෙදී ඒ කුමාරයාත් උපක්‍රම සීඩී ශාසනයට ගත්තනේ. මේ ඉන්න අම්මට හොඳටම තරහ ගිහිල්ලා ඇවිල්ලා තියෙන්නේ. දෙන්නේ නැහැ. නමුත් එදා අර රාහුල හාමුදුරුවොත් එක්ක ඉන්නකොට ටිකක් හිත උණු වුණා. මොකක් හරි කල්පනාවක් තිබුණා. දැන් නම් මේ පොඩි පොඩි හාමුදුරු කහපුත් ගැනලා ඒ උන්වහන්සේටත් කැම නැතුව වෙන්න මේ තවත් ඉන්න කියලා ගේට්ටු ඇරියා. ආවා. වැඩියා. වැඩියට පස්සේ දෙනමටම දාන පූජා කළා. හැබැයි බැන බැන දාන්න දුන්නේ. බැන බැන දාන්න දුන්නේ කන්දෝරණ හිඟා කන්දෝරණ මේ ගෑතුළු වුණ තන වස්තුවක් තියෙනවා. තනියෙන් කම නැත පොඩි එකෙකුත් එක්ක මේ මහ අම්මගේ කිරිබොන වයස පොඩි එකෙක් නේද මේ හොරකම් කරලා ගෙනත් මහාන දේවල් කරලා තියෙන කියලා. පොඩි හාමුදුරන්ට රාහුල හාමුදුරන්ටත් දැනලා පින්නත් නේ පින්දපාතේ පූජා කළා. පින්දපාතේ පූජා කළා. කොහොම හරි එහෙම වුණත් එහෙම ඉන්නේ පින්වත් මේ ටිකක් විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් විතරයි. එහෙම නැත්නම් වැඩි වෙලාවක් පින්දපාතය සඳහා ගෙදරදී පිට වැඩි සිටින්නේ නැහැ. මේ හාමුදුරුවෝ පන්සලෙන් එන්නේ ඒ බලාපොරොත්තුෙන්. ඒ බලාපොරොත්තුෙන් වඩිනවා. එහෙම වැඩලා ගෙදර ළඟට ගිහිල්ලා ඉන්නකොට ගෙදර ඇත්තෝ දකිනවා දැක්කම හාමුදුරුවෝ බාර ගන්නවා. උන් උන් යෝජනා කරනවා අපේ හාමුදුරුවනේ දානි සූදානම්. දානි සූදානම්. පත්‍රේ දෙන්න. පත්‍රේ දෙන්න. කියන පත්‍රේ අපිට ගන්නවා. අරගෙන පැත්තකින් තියලා ඉඳ ගන්න ඇතුළට දානවා. හාමුදුරුවෝ කැමති Tamanට ඉඳගන්න පුළුවන්. ඇයි? දැන් දානෙ පිටබඳු ගැටලු निराකරණයිනේ. දැන් දානෙ ලැබෙන එක පමා වුණාට ගැටලුවකුත් නැහැ. ඇයි ඒ දාන 10මාරට බලන්න නැහැනේ. 11 පහ වෙලානේ බලන්නේ. ඒ හින්දා දාපා පැය භාගයක් විතර අතිරේක වෙලාවක් තිබෙනවා. එහෙම වුණාම හාමුදුරුවෝ මොකද කරන්නේ මේ කුටුවේ ඇතිවිලි සහිත කුටුවේ ඉඳගෙන කතා කරනවා. ඉතින් මේ වෙලාවට මැනික් මුදලාලි විතරයි. ඉතින් මුදලාලිගේ බිරිඳ වෙන තන කලබල වෙලා පියුම් පියුම් කරනවා. හාමුදුරුවෝ මැනික් මුදලාලිට බණ කියනවා. මැනික් මුදලාලිට බණ කියනවා. මේ ක්‍රමය අවුරුස් අවුරුද්දක් හෝ 14 අවුරුද්දක් එක දිගටම පින්වත් මේ ක්‍රමවේදය පැවතුණා ඔය විදිහටම චාරිත්‍රය. දවසක් දා පොඩි ගැටලුවකුත් ඇති වුණා. ඒ කියන්නේ මණික් මුදලාලි පෙනෙන්නේ කියන බිරිඳ කුස්සියේ හිටියේ හාමුදුරුව වැඩිය පාත්‍රේ අර පියාගෙන හිටිය කවුරුවත් නැහැ. පාත්‍රයක් දැටිය ශබ්ද කළා කවුරුවත් නැහැ. දොරට පත්තු කළා කවුරුවත් නැහැ. හාමුදුරුව වැඩිය හතෝ. වඩිනකොටම මුදලාලි දැක්ක හාමුදුරුව යනවා. එතකොට මායාපව ඔබට අරණේ අපේ හාමුදුරනේ වඩින්න එපා. දැන් ලෑස්ති කරලා තියෙන සමාවෙන්න ඕන අපි කවුරුවත් දැක්කේ නැහැ. එහුනේ නෑ අපිට කියලා ආයෙ වැඩමවගෙන ගියා. ඒ කියන්නේ හාමුදුරුව අනිවාර්යයෙන්ම මොකද මොකද වෙන්නේ? මේ ගෙදර ප්‍රතිකාරය නොහොඳ නම් ආයෙ ගෙදර වැඩි සිටින්නේ නැහැ. ගෙදරින් යනවා. ආම්දුර පිටත් යනවා. පින්වත්නි, ඔතන අපි නොදන්න තව පැත්තක් ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබ හිතනද මේ මැණික් මොදලාලි තමන්ගේ ගෙදරට අලුත ගෙනාපු මනමාලිත් එක්ක වාසය කරනවා. මනමාලි තාමත්ම රූප ශෝභා සම්පන්නයි. ගුණකරුක පැති අනිත් පැති අපි අයින් කරනකො රූප ශෝභා සම්පන්නයි ලස්සන මනමාලිය. ඒකෝට මනමාලය තරුණ මුදලාලි කෙනෙක්. මේ ගෙදරට දොස් අවුරුද්දක් මුල මුළුල්ලේම හාමුදුරුවමක් වැඩලා ඒ ගෙදරින් පමණක් දානි වළඳනවා. ආයෙ වෙන කිසිම ගෙදරකට යන්නේ නැහැ. මේ ගෙදර තවත් දෙයක් තියෙනවා. මොකද්ද? ඒ ගෙදර ඇති කරන කුරුල්ලෙක්. මාසකාදක කුරුල්ලෙක් ඇති කරනවා. ලිහිණියෙක්. ලිහිණිය විශේෂ ඉන්නවනේ. ලිහිණියෙකුත් ඇති කරනවා. ලිහිණියාට මස් ඕන හින්දා නිතර ඒ ගෙදර මස් ಜಾති උයනවා. නිතර ඒ ගෙදර මස් ಜಾති උයනවා. දැන් චෝදනා දෙකක් නැගෙන්නේ නැද්ද වටෙන් පිටෙන් සමාජයෙන් නැගෙනවා. මොකද්ද චෝදනා දෙක? එකක් තමයි මේ හාමුදුරුවෝ මාංශ රසයට ලොල් වෙලා මේ ගෙදරට හැමදාම පින්නපාති ගිහිලා ඒ ගෙදරින්ම මේ ගෙදරින්ම වළඳනවා. දෙවෙනි චෝදනාව තමයි ඒ හාමුදුරුව මණික් මුදලාලිගේ දෙරිඳ විශේෂය ඇති කරගන්නාලද වැරදි ආසක්තකමක් ඇති. ඒ නිසා ඒ ඇඳැලුම් ක්‍රම වෙනුවට උන්වහන්සේ ඒකටම නිතරම ගෙදරට යනවා ඇති. දැන් අවවාද අපවාද රටේ ලෝකේ නැගෙන්නේ නැද්ද? රටේ ලෝකේ අවවාද අපවාද නින්දා ගැරහුම් නොඑක ආකාරයට පැතිරෙනවා. මිනිස්සු යම් යම් දේවල් ඔය අතර විවේචනය කරමින් යනවා. විවේචනය කරමින් යනවා. මේ අතර පින්වත්නි මිනිස්සු හැබැයි ළඟට එන්නේ මුලටම මැණික් මුදලාලිගේ ගෙදරට එන්නේ නැහැ මොකද හේතුව මැණික් මුදලාලි එක පැත්තකින් ඔය දම්පැන් දුන්නට බන ඇහුවට අනෙක් පැත්තෙන් චුට්ටක් දරුණුයි හිත ඉක්මනින් තරහ යනවා තරහ ගිහිල්ලා සමහර වෙලාවට මුදලාලි පිරිඳටත් බනිනවා සමහර වෙලාවට ආහාර පහාර ගන්න ඉතර සමග කන්දර ඇති කරගන්නවා. සමහර වෙලාවට මෙයාම මාංශ රස සොයා ගැනීම සඳහා සමහර උපක්‍රම යොදනවා. ඒ කියන්නේ සමහර විට එයාට අල්ලා ගන්න පුළුවන් සතෙක් වගේ වුණොත් ඒ සතත් මරා කියලා ගන්නවා. ඒ වගේ ටිකක් දරණු පහේ මිනිස්සේ. ඒ හින්දා මිනිස්සු කවුරුත් මේ ගෙදරට එන්නේ නැහැ, ඉස්සරහට එන්නේ නැහැ. මැනික් මුදාවිත් එක්ක ඕනකට වඩා ඇසුරු තියාගන්නේ නැහැ. ඔන්න දැන් කතා පසුබිම. කොහොමද තියෙන පරිසරයක තමයි මේ 12 අවුරුද්ද හෝ අපි අර කියපු විදිහට 14 අවුරුද්ද හෝ ගෙවි යන්නේ. මේ සියලු චෝදනා චේතනා අපවාද භික්ෂුන් වහන්සේට නැගෙනවා සියල්ලම දරාගෙන හාමුදුරු ඉන්නවා. කොහොම ඉන්න අතරතුරේ එක දවසක් විශේෂ සිද්ධියක් වුණා. මේ සිද්ධිය මොකද්ද? මැණික් මුදලාලිට හදිසියේ රසවත් මාංශයක් ලැබුණා. ඒ කියන්නේ නිතර අනුභවයට නොලැබෙන කලාතුරකින් අනුභවයට ලැබෙන මාංශයක් අංගාණියෙන් ලැබුණා. මේක ලැබෙනකොටම මෙයාට කල්පනා වුණේ හාමුදුරුවෝ. හාමුදුරුවොත් එක්කම කල්පනා වුණා දෙහිණිය. එහෙනම් ඉක්මනින් බලනකොට වෙලාව 10ට විතර වාගේ ඇති. දැන් වෙලාව මට හාමුදුරුවෝ 10ම තේනමනේ. ඉක්මනින් ඊළඟ යන්න ඕන කියලා මේකත් අරගෙන ගෙදර කතාව. ගමේ මිනිස්සුත් මේක දැක්කා. මෙයා මස් ගත්තා, ගෙදර ආවා, මේ කතාවත් දැක්ක දන්නවත් එක්කනේ. අවු හාමුදුරන්ට මස් අරගෙන ගියා. නුයන් මේ විදිහට කතන්දරයක් දැන් යනවා ගමේ ගුඩේ. ඒ අතර මේ මස් ටික අරගෙන ගිහිල්ලා දැන් 10ට විතර වගේ මිනිස්සු. මේ අපි මේ කියන්නේ 10යි 10යි කාලේ විතර වගේ වෙලානේ. දැන් මස් ටික කපන්න ඕනේ. බිරිඳන් කුසිය උයන බිරිඳට මේක කපන්න දෙන්න බෑ. එතකොට අනිත් දාන බත් ටික කටයුතු කරෙන්නේ නැහැ. මෙයා මොකද කරේ? ඉස්තල් පුරට ආව මස් ටික කපන්න. දැන් ඔබ මට කියන්න ඇයි මැණික් මුදලාල් කාලේ මස්තික කැපවතේදීම සඳහා ස්තූපුවට ආවේ ඇයි? කුස්සිය තෝරනගත්තේ ඇයි? පැහැදිලිද කාරණාව? නැද්ද? නැහැ. පැහැදිලි ඇති කියලා මම ඉස්සර පැහැදිලි කරපු ක්‍රමයට මට හිතුනේ. කපනවා නම් කපන්න ඕනේ කුස්සියනේ. කුස්සිය නැතු ස්තූපයට ආවේයි. තේරෙනවා. ඔව් තේරෙනවා. ඔබට තේරෙනවා කතාව. මේ හාමුදුරු වැඩියොත් මොකද වෙන්නේ? වැඩියොත් හාමුදුරු මක් කපලා ඉවරනකම් කියලා ඉන්නවද? නෑ. අද හොර මමත් තියෙනවා එහෙනම් බලනවා යන්නම් කියලා ඉන්නවද? නෑ. පොඩි අත්දැකීමක් තියනවාද මුදලාලිට? මොකක්ද අත්දැකීම? හාමුදුරු වැඩියොත් දොරට ගහලා පාත්‍රයේ ගැටව ශබ්ද කරලා කවුරුත් මිටොත් යනවා යන්න. ආයේ මේ මස් කපිල්ල හෝ ඒක පිළිබඳ ගැටලුවක් හඳුනන්න නැහැ. ඒ හින්දා හාමුදුරු මගහැරෙයි කියන කල්පනාවට මම ස්තෝප්පුවට ආවා. ස්තෝප්පෙට අරයට කිව්වා දුරු දෘෂ්ටික යොදන්න කියලා කියලා ස්තෝප්පුවේදී මස් ටික කපන්න පටන් ගත්තා. දැන් ඉතින් මේ ගෙද අනිවාර්යයෙන් සිද්ධ වෙන දෙයක් තියෙනවා. මස් ටික කපනකොට ලං වෙන කෙනෙක් ඉන්නවා. කවුද? ලිහිණිය. ලිහිණිය දැන් මෙතන මේ මනුස්සයා වටේ දැවටි දැවටි අර විසි වෙන පොඩි පොඩි කෑලි කමින් දැවටිච්චලේ වාගේ දේවල් බොමින් කපා ඉවර වෙනකන් ඉන්නවා. ඉවර වුණාම එයාට පංගු පුතන් කියනෝනේ කපුතන්. එයාට පංගුවක් තියෙනවා කපුතන් ඇහිඳ වටේට කැරකි කැරකි ඉන්නවා. දැන් ඔන්න හාමුදුරු වැඩියා. වදිනකොට මේ මනුස්සයා මොකද කරන්නේ? මේක ටික ආවරණය කරන නැගිට නැවිටලා ගිහලා හාමුදුරන්ට මේ මස් කපපු ලේ වැකිලා තින්ම ගිහලා වැඳලා අපේ හාමුදුරනේ වඩින්න කියලා හාමුදුරන්ගේ පාත්‍රයත් අරගෙන පැත්තකින් තියලා දානේ ලෑස්තිය පෙයන්නේ. තව විනාඩි කිහිපයකින් ඉතුරු ඔක්කොම ටික ප්ලාස්ටික් වල පූජා කරන්න පුළුවන්. පිටත් බැරේ ඉන්න පැය කාලක් භාගයක් වැඩි ඉන්න කියලා හාමුදුරන්ට උන ආසනය පැනවුවා. හාමුදුරු වෙනදා විදිහෙම වෙනස වෙනසක් නැහැනේ. වෙනදාගේ දේම වෙනසක් නැහැ වැඩි කියේ. මස් ටික කැපුවා. කපන අතරේ මොකද උනේ? රාජ මාලිගාවෙන් පණිවිඩයක් ආවා. රාජ මාලිගාවෙන් පණිවිඩයක් ආවා. මොකක්ද ආපු පණිවිඩය? මණික් ගලක් දීලා ඒ මණික් ගල කපා උපමත්තම් කරලා දෙන්න කියන පණිවිඩය ආවේ. මේක කපලා උපමත්තම් කරලා දෙන්න කියලා පණිවිඩයක් ආවා. හැබැයි කුංචි අරුබුදයක් තියෙනවා. මොකද්ද අරුබුදය? මේ හාමුදුරන්ට දාන ටික හදන එක පමා කරන්න පුළුවන්ද? ඒක පමා කරන්න බැ. දැන් ඉතාමත්ම ආසන්නම වෙලාවෙ තිබෙන්නේ. ඒක පමා කරන්න බැ. රජුණන්ගේ වැඩිහිට කවුද ගන්න කියන්න පුළුවන්ද? ඒක බෑ. දෙකම මේ හදිස්සියේ තියෙන මැනික් ගල අරගෙන පරීක්ෂා කරලා බැලුවා. හේතුව පරීක්ෂා නොකර බාර ගන්නත් බෑ. පස්සේ පොරුද්දක් තිබුණොත් පස්සේ රජුරණ කොටම චිරෝරු පිළිගන්නේ නැහැ. පොරුද්දක් තියෙනවා නම් දැන් මම කියන්න ඕනේ. ඒ හින්දා මෙයා දන්න විදිහට පරීක්ෂා කළා බැලුවා. ඉරට අල්ලලා සූර්යයට අල්ලලා එහෙම මේ ගැටලුවකුත් නැහැ. එහෙමම පැත්තකින් තිබ්බා. හැබැයි දැන් දෙයක් වුණා. මොකක්ද වුනේ? මැණික් ගලේ ලේ තැවරුණා. ලේ තැවිලිච්ච විදිහටම තිබ්බා. දැන් හා අර රාජදූතයෝ ගියා. මෙයා මස්ටික කපලා ඉවරයි. හේදුවා. හොදපු ගමන් මස්ටික දීලා දුන්නා. බිරිඳට මේක ඉක්මනින් උයා දෙන්න කියලා. ඉතින් බිරිඳ ඔක්කොම ගින්දර ලෑස්ති, දුරු මිරිස් ලෑස්ති යන යනකොටම මේ පිට තිබ්බ ලිපේ තියෙන ඉවරයි. මංස දැන් ආවා ඇවිල්ලා ඉවර වෙලා මෙතන පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා ඒ අතර පින්වත්නි අපි නොහිතපු දෙයක් වුණා. මොකද උනේ මේ ලිහිණිය අර මස් කපු තැන ඉඳගෙන පොඩි පොඩි මස් කැබලි වතුර වාගේ දේවල් කකා බිවි හිටිය ඉන්නකොටම දැක්කා අර ලේතවෙලිච්ච මැරික් ගල දකිනකොට ලිහිණියා හිතුවේම මේක මස් කැලක් වෙන්නද කියලා හිතුණා. කියලා ලොකු මස් කැලක් වෙන්නද කියලා හිතුණා. ඒ නිසා වැඩි විපරමක් නැහැ. ඒකවලම ගිල්ලා. ඒකවලම මේ මැනික් ගල ගිල්ලා. දන්නේ මේක කවුද? ආම්දුර විතරයි. හාමුදුරුව විතරනේ වැඩි හිටියේ. හාමුදුරුව විතරයි වැඩි හිටියේ. හාමුදුරුව විතරයි දන්නේ. මිනිස්සු කුසියට ගිහලා අර්ථ ක්‍රම යන්න දීලා ආය ආපහු ආවා. ඇවිල්ලා දැන් මෙයාට කාර්යයක් තියෙනවනේ. මණික්ගල මේ tempat කරලා තියන්න එපා. මෙතන කියලා බෑ. ඇවිල්ලා මණික්ගල බැලුවා. මණික්ගල බලනකොට නෑ. මණික්ගල නෑ. දැන් ඔන්න දෙලොවක් තුන මිනිස්සු. සත්‍යච්ච මිනිස්සු ආයෙත් බද කරන්න දැන් වතුර විසිකපු තැන් තියෙනවනේ. මස් වතුර විසිකපු තැන් තියෙනවනේ. ඒ තැන් වලට ගිහිල්ලා බැලුවා. ඒ තැන් වල නෑ. හැමතැනම බැලුවා. හැමතැනම නෑ. ඊට පස්සේ මොකද වුනේ? ආයෙ හිතුවා මේක මුට්ටියට ගියා මොකද්ද කියලා හිතුණා. එහෙම හිතන මොකද කරේ? මෙතනත් අර ලිපේ තියෙන මස් ටික ආයාකෝ දැන් හම්දුරන අමතකයි. දැන් හම්දුරන්න දාන වෙනවා කියන එක අමතකයි. මේක හම්දුරන වාසයටයි දෙන්නේ කියන කාරණාව අමතකයි. ඒ සියල්ලම අමතක කරලා මොකද කරන්නේ? අර ලිපේ තියෙන බෑලා එක එක මස් කෑල් කෑල් අරගෙන අරගෙන බැලුවා මේක තියෙනවද කියලා. එහෙම එකකුත් නැහැ. ලිපේ හැම නැහැ. මනුස්සයට හරියට තරහයි. අන්න දැන් ඔබ දන්නා මේ මනුස්සය තරහ යන මනුස්සය කියලා. මිනිස්සුත් ගමේ මිනිස්සුත් දන්නවා තරහ යන මනුස්සය කියලා. දවසක් ওই මනුස්සයට තරහ ගිහලා ඔය හාමුදුරු මේ කොටලා කපලා මරයිද දන්නේ නැහැ කිය කියන්නේ මිනිස්සු එහෙම කතා වෙවි ඉන්න අතරතුර තමයි මේ සිද්ධිය ඇති වෙන්නේ. මනුස්සයා ඇවිල්ලා එතනෙක් කරයි මේක දන්නේ එහෙනම් හාමුදුර විතරයි හාමුදුරන් ඇහුව මොකද උනේ මැණික් ගලට කියලා. හාමුදුරන් උත්තර දෙකක් කියනවා. ඒ උත්තර දෙකෙන් කොයි උත්තරේ දුන්නත් මුදාව පිළිගන්නවා. ඒ හේතුව පින්නොත් මේ දුරසෞද්දක් පමණ දැන් එක දිගටම මේ හාමුදුර ඇසුරු කරනවා. හැමදාම ඇසුරු කරනවා. හැමදාම හාමුදුරට කතා කරනවා. හැමදාම බණ අහනවා පැය භාගයක් සමහර. මේ හින්දා හාමුදුරන් පිළිබඳ හොඳටම විශ්වාසය සෑහෙන විශ්වාසය එක වචනයක් කිව්වොත් ඇති. මොනවද දෙන්න පුළුවන් උත්තර දෙකක් කියන්නේ? මම දැක්කේ නැහැ. එතකොට මෙයා කියනවා හාමුදුරුවෝ දැක්කේ නැහැ කියලා කිව්වොත් වජිරෝණට කියලා කියන්න පුළුවන්. දේවන් වහන්සේ මැණික් ගල් මෙතන තිබුණා. ඒක දැන් අතුරුදහන් වල මේ හාමුදුරුවොත් වැඩ හිටියේ හාමුදුරුවෝ කියනවා හාමුදුරුවෝ දැක්කේ නැහැ කියලා. එතකොට හරිද උත්තරේ? එතකොට හාමුදුරුවෝ රජුලන්ට ඕනම සාක්ෂි විමසන්න වෙන්නේ කාගෙන්ද? හාමුදුරුවන්ගෙන් තමයි විමසන්න වෙන්නේ. ඔබ වහන්සේ දැක්කේ නැද්ද මේක? නෑ මම දැක්කේ නැහැ. ඉවරයි නේද? ඒක උත්තරය. දෙවෙනි උත්තරේ මොකද්ද? ඔය මැණික් ගල් ඔය ලිහිණිය ගිල්ලා. ඔය මැණික් ගල ඔය ලිහිණිය ගිල්ල. ඒ උත්තරේ කියන්න පුළුවන් දෙපින්නොත් නේ. ඒ උත්තරේ කියන්නත් බෑ. ඒ උත්තරේ කියන්න බෑ. මේ උත්තර දෙකම හාමුදුරන්න දෙන්න බෑ. පළවෙනි උත්තරේ නෑ මම දැක්කේ නෑ. ඇයි ඒ උත්තරේ කියන්න බැරි? ඒක කියනකොට මොකද වෙන්නේ? බොරුවක් වෙනවා. මොන්වහන්සේ බොරුවකට සතුටු නැහැ. බොරුවකට පොළඹවන්න පුළුවන් හාමුදුරුවම නෙවෙයි. ඒ නිසා හාමුදුරුවෝ පළවෙනි උත්තරය දුන්නේ නැහැ දැකපු නිසා. දෙවෙනි උත්තරය උඩ දෙන්නේ නැත්තේ ඒකෙදි පැහැදිලිවම දෙන්න පුළුවන් නේ. නමුත් ඒ උත්තරය දෙන්න බෑ. ඇයි බැරි? මේ සතා ඔය මැණික් ගල ගිල්ලා කියලා කිව්වොත් මේ මැණික් මුදලාලි ආයේ දෙවරක් කල්පනා කරනවද? නැහැ. මේ මැණික් මුදලාලි ඒ සතා මරනවාමයි. ඒ සතා මරනවාමයි. එතකොට සතා මරන්න හේතු වෙන්නේ කුමක් නිසාද? හාමුදුරන්ගේ වචනය. හාමුදුරන්ගේ බුදු වචනේ සත්‍ය ඝාතනයක් වෙනවා නම් හාමුදුරුවෝ ඒකට ඉඩ තියයිද? හාමුදුරුවෝ ඒකට ඉඩ තියන්නේ නැහැ. ඒ හින්දා හාමුදුරුවෝ කතා නොකරම හිටිය. කතා නොකර ඉන්නකොට මනුස්සයාට තරහ ගියා. දැන් අර තරහ ඇවිස් වුණා. තරහ ඇවිස්සන යම් යම් සිද්ධින් තියෙනවානේ. දැන් මෙයාට තරහ ඇවිස් වුණා. ඇවිස්සිච්ච මම මොකද කරන්නේ? මේ මනුස්සයා තර්ජනය කළ හාමුදුරන්ට. ගෙනාව තේඩාවක් වාගේ එකක් ගන්නවා. ගෙනල්ලා හිස විලුවා පින්වත් මේ හිස විලලා දැම්ම ඕකට තිරින්ගය. දාලා පින්වත් තද කෙරුවා. තද කරලා තද කරනකොට මොකද වෙන්නේ? මේ උළු කට්ට පුපුරන්න පටන් ගත්තා. දැන් අර හා හාමුදුරුවෝ ගරුසරුවට මොකවත් නැහැ. දැන් තෝ බම්බලන් කියාපිය කියලා ප්‍රජනය කරනවා හාමුදුරන්. මේ අතර පින්වත් මේ මේ උණු කට්ට පුරලා කණෙන්, නාසයෙන්, ඇහෙන්, කටින් බලන්නකො ඒ කියන්නේ පින්වත් මේ මොකද්ද හොඳට හුස්ම ගන්න බෑ හොඳට ඇස් පෙනෙන්නේ නෑ හොඳට කන ඇහෙන්නේ නෑ හොඳට කතා කරන්න බෑ මේ එකක්වත් බෑ බැරි මට්ටමට මේ හම්බුන්ගේ මුළු සරුවංගෙම ලේ පුරන්න පටන් ගත්තා ලේ පුරන්න පටන් ගන්නකොටම ඇදගෙන වැටුණ ඇදගෙන වැටෙනකොට මේ මිනිහා තවතවත් තර්ජනය කරලා ඇහුවා කියා පියේ මොකද උනේ මේ ගලට කියලා බලලා මේක මුළු මේ එක වචනයක් හරි කිව්වනම් ඇති ඒ අතර පින්වත් මේ හම්බුන්ගේ ඇඟෙන් ගලාගෙන ගිය ලේ ගංගාව මුළු පොළවේ දිගටම ගලන්න පටන් ගත්තා අර මස් කෑලි කැබලි කතා ඉඳලා මස් රසයට ලොල්ලා හිටපු ලිහිණියා මේ උණු උණුවේ වැగిරෙන ලේ ටික බොන්න ආව. ඇවිල්ලා වෙලා මේ ලේ ටික දැන් බොනවා. ලේ ටික බොනකොට පින්නත් මේ මේ මිනිස්සයා වියරු වැටිලා හිටියේ. වියරු වැටිලා හිටපු මිනිස්සයා පාපහාරක් එල්ල කළා ලිහිණියාට. හාමුදුරන්ට හඬ ඇහුණා. ලිහිණියා කෑ ගහන හඬ ඇහුණා. ලිහිණියාට ගහන්න මිනිස්සයා කෑ ගහපු හඬ ඇහුණා. යන්තමින් ඇහුණා. කන හොඳට ඇහෙන්නේ නැහැ. හාමුදුරු දැක්ක ලිහිණියා එනවා. හාමුදුරු දැක්ක ලිහිණියා වැටෙනවා. යාන්තමින් දැක්ක ලිහිණියා වැටෙනවා. මරුණා වගේ කියලා හාමුදුරන්ට තේරෙනවා. දැන් ලිහිණියා දඟලන්නේ නැහැ. මැරිලා වැටලා වගේ තමයි හාමුදුරන්ට තේරෙන හැටි. හාමුදුරන්ට කතා කරන්න බෑ. බැරුව තිබියදී හාමුදුරු යන්තම් වචන ගලපලා මිනිස්සයාගෙන් ඇහුවා. පින්නත ඔය ලීනියා මැරිලාද බලන්න කියලා කිව්වා. මනුෂ්‍යයෙන් තවත් කියලා මට වැඩක් නෑ ඕකම වුණාට ඕකම වැඩක් නෑ මැනිකට දැන් අමාරුවෙන් හරි හාමුදුරු වචනයක් කතා කරගත්තනේ ඉතිරි වචන කියාගන්න මැනික් ගලට මොකද උනේ කියලා කියපන් කිව්වා නෑ මං කියනවට පරීක්ෂා කරලා බලන්න කිව්වා ඊට පස්සේ මේවා පරීක්ෂා කරලා බැලුවා පරීක්ෂා කරලා බලනකොට මැරිලා මැරුණාට පස්සේ මේ මනුෂ්‍යයා කිව්වා කුරුල්ලා මැරිලා දැන් ඔන්න ඔබට එක දෙයක් තියෙනවා මොකද්ද එක මරණයක් තියෙනවා දැන් මොකද්ද මරණය ලීනියාගේ මරණය ලීනියාගේ මරණය ඔන්න පින්වත්නි ලීනියා මැරිලා කියලා කිව්වා එතකොට හාමුදුරුවෝ යෝජනා කරනවා සතකින් කපා බලන්න බලන්න බඩේ මණික් ගල ඇති කිව්වා. ඊට පස්සේ මිනිස්සයා සතකින් කපා බැලුවා බලනකොට මණික් ගිරිණියාගේ බඩේ තිබිලා හම්බුණා. මිනිස්සයාට ඉතින් සන්තෝෂයි හාමුදුරන්ගේ බැමි දෙහෙලා හාමුදුරන් සුවපත් කරන්න බැරුවා. නමුත් සුවපත් කරගන්න බැරුණා හාමුදුරුව මිය ගියා. දැන් මරණ දෙකයි. කවුද? රිහිණියා දරුණා හාමුදුරුව මිය ගියා. සිද්ධි දෙකයි. අපවත් තුන. අපි ගෞරවකර වචනවල කියනවා නම් අපවත් තුන සිද්ධි දෙකයි. දැන් තුන්වෙනි සිද්ධිය සිද්ධ වෙනවා. දැන් දැන් ගමේ පොඩි සිද්ධිය අවසාන. මේ මරණයට පස්සේ මරණ පරීක්ෂණ නැහැ. ඒව මොනවත් නැහැ. දැන් ගමේ මිනිස්සු දැන් දන්නවා. දැන් සමහරව ගැන පාවේ ගිහිල්ලා තියන්න මණිකාරය ගහලා හාමුදුරුව මැරලා මං කිව්වේ නැද්ද ඕක වෙනවා කියලා. ඕක තමයි වෙන්නම තුනේ. කවදා හරි දවසේ වෙලා තියෙනවා. ඔය තමයි හොඳ වැඩේ වෙච්ච අපේ ගෙවල් වලට දායකාවෙත් නැහැ. ඔය ආදි වශයෙන් පොඩි පොඩි චෝදනත් ඇති ඒක කියලා මිනිස්සුන් සතුට වෙන්නත් ඇති. සමහරව මේ ගැන තුෂ්ණිභාවයෙන් හිටපු අයත් ඇති කොහොම හරි සිද්ධියටපත් වෙනවා. සිද්ධිය මේ ගෙදර මේ කතාද බඳු යෝධවල පින්වත් මේ අවුරුදු ගණනක් යනකම් ධර්මවල නැහැ. මේක දොස් අවුරුද්දක් නම් මේ සිද්ධිය මේ දොස් අවුරුද්දම කතාද බඳු ඉඳලා ධර්මවල නැහැ. නමුත් මේ සිද්ධියෙන් පස්සේ ඒ තත්ත්වය වෙනස් වුණා. මොකද්ද වෙනස් වුනේ? මේ සිද්ධියෙන් පසුව දස එකට මතක් කැවෑමෙන් ඒ කියන්නේ අවුරුද්දක් වගේ කාලයක් යනකොට මණික් මුදලාලිගේ බිරිඳ ගර්භණීව දරුවෙකු ප්‍රසූත කළා එවැනි දරුවෙක් ප්‍රසූත කළා පුතෙක් ලැබුණා දැන් තවත් ඔන්න සිද්ධියක් ආවා මොනවද සිද්ධි තුනයි මොනවද සිද්ධි තුන මරණ දෙකයි උපත් එකයි මරණ දෙකයි උපත් එකයි මේ ළඟට තව සිද්ධියක් වෙනවා අර ආම්ද්‍රවන්ට තර්ජනය කරපු ආම්ද්‍රවන්ගේ ජීවිතය විනාශ වීම සඳහා කටයුතු කරපු ඔළුවට තිරිඟ දාලා කරකවපු මනුස්සයාට ඒ සිද්ධිය වෙච්ච දායනලා හිතට නිවනක් නැහැ. දැන් ගම්මුන් ගෙනොත් නොඑක් නොඑක් චෝදනා කවුරුත් ඉස්සර වාගේ හොඳට කතා කරන්නේ නැහැ. ගෙදර බිරිඳ මේ මනුස්සයත් එක්ක තිබිච්ච බලවන්ත සහයෝගීතාවයේ හිතේ ජීවන්තකම නැහැ. මේ විදිහට මනුස්සයා නිකන් එකලා වෙනවා වගේ දැනෙනවා. හුදකලා වෙනවා වගේ තේරෙනවා. ඒ එකලා වීමේ හුදකලා වීමේ තීරණය මොකද්ද වෙන්නේ? ටික දවසකින් මේ මනුස්සයා මැරෙනවා. මේ දරුවා ඉපදිලා දරුසුරතාව ගොඩක් බලන්න හම්බෙන්නේ නැහැ. ටික දවසක් යනකොටම මණික් මුදලාලි මැරෙනවා. ඔන්න දැන් තවත් මම සිද්ධි ඔක්කොම අතර තියෙන්න ඕන තියෙනවා. මේ මරණ සහ උපත් අතර මේ සිද්ධි අපේ කතන්දරේ යන්නේ. මරණ සහ උපත් අතර තමයි කතන්දරේ යන්නේ. මේ ගාථාවෙන් කියවෙන්නේ ඒකමයි. ඒකෙන්ද මේ සිද්ධි ඔක්කොම අතර තියාගන්න ඕන. ඉස්සල්ලාම ලිහිණියා මල ඊළඟට හාමුදුරුව මල ඊළඟට දරු උපත සිද්ධ වුණා. ඊළඟට මණික් මුදලාලි මල. පින්වත්නි තවත් අභාග්‍යජනක සිද්ධියක් වැඩි කල නොයාදී සිද්ධ වුණා. ඒ තමයි පින්වත්නි ටික කාලයක් ඇවෑමෙන් සිට මේ gedara ගෘහණිය හෙවත් මණික්කරුවාගේ බිරිඳ අභාව ප්‍රාප්ත වුණා. දරුවෝ තනි වුණා. ඊට පස්සේ දරුවාට මොකද වුනේ කියලා මගෙන් අහන්න එපා. කතන්දරය අපිට ඕන තියෙන අපි නතර කරගන්න එපා නේද? ඒක ඊට පස්සේ දිගටම අපි ඒ කතන්දරය දුර රැඳෙන්නේ නැහැ. මණික් මුදලාලිගේ බිරිඳත් මරුණා. දැන් ඔන්න සිදුවීම් සිද්ධිය සියලු ඔක්කොම කියන්න. මරණ 4යි උපත් 1යි. උපත් 1ක් සිද්ධ වෙලා තිබෙනවා. මෙන්න මේ සිද්ධිය මණික් මුදලාලිගේ බිරිඳ මරනකොට මිනිස්සු අතර ආයෙත් ආපහු මේ සිද්ධිය අලුත් වුණා. ගෘහිණියක් මරුණා, හාමුදුරුවොත් මරුණා, ළමයෙකුත් හම්බුණා, මණික් මුදලා මුදලාලිත් මැරුණා. දැන් අන්තිමට අනෙක් මුදලාලිගේ බිරිඳත් මැරුණා. මේ අය කොහේ කොහේ ඉපදිලා ඇද්ද කියලා ඔන්න දැන් මිනිස්සු අතර ප්‍රශ්නයක් මතුණා. දැන් තමයි සිද්ධිය බුදුහාමුදුරු ළඟට ගියේ. මොකද ස්වාමීනි උනේ මේ අය කොහේ කොහෙද ඉපදුනේ කියලා ප්‍රශ්නේ අහනවා. ඒකකට තමයි බුදුහාමුදුරු මේ උත්තරේ දෙන්නේ. මොකද කියන්නේ ගබ්බ මේකේ උපජ්ජන්ති. නිරයන් තාප කම්මිනෝ සද්දං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා කියලා ධාතාව දේශනා කළා. තේරුම අහම අපේක්ෂලා සමහර අය මෞකුස ගැබක පිළිසිඳ ගන්නවා. මේ ලෝකයේ සමහර අය මෞකුස ගැබක පිළිසිඳ ගන්නවා. ගබ්බ මේකේ උපජ්ජන්ති. නිරයම් පාපකම්මිනෝ. නිරයම් පාපකම්මිනෝ කියලා කියන්නේ පින්නොත් මේ පව් කරපු මිනිස්සු නරකාදීට යනවා නරකයට යනවා නිරයන් පාප කම් වෙනවා පව් කරපු මිනිස්සු නරකයට යනවා දැන් කතාව මතක නම් උත්තර හතර පැහැදිලි වෙන්න ඕන මව් කුස ගැබක ඉපදුනේ කවුද නරකයට ගියේ කවුද පස්සේ මම වෙනම අහන්නම් ඒක උත්තර ගමු නිරයන් පාප කම් වෙනවා සග්ගං සුගතිනෝ යන්ති පින් කරපු අය කොහෙද යන්නේ? ස්වර්ගයට යනවා, දිවි ලෝකයට යනවා. ඉතින් දැන් නරකය ගැන ඔබට බණ කියන්න ඕනේ, ස්වර්ගය ගැන බණ කියන්න ඕනේ. මෞකසක උපදින ආකාරය පිළිබඳව කියන්න ඕනේ. නිර්යන් පාප කම්මිනෝ සද්දං සුගතිනෝ යන්ති. ඊළඟට එහෙම දේශනා කරපු බුදුහාමුදුරු මෙහෙමත් කියනවා. පරිනිබ්බන්ති අනාසවා අනාස්සව අය කෙලෙසුන් නැති අය. ඒකෝට ඒ පාඩම දිගට යන්න තියෙනවානේ. කෙලෙසුන් කියන්නේ මොනවද? කෙලෙසුන් නැති වෙන්නේ කොහොමද? මේ කතාවට අපිට තව දිගට යන්න තියෙනවා. ඒ හින්දා මේවා හුදු කතා හැටියට පමණක් වෙනවත් මේ විශ්වාස කරන්න දෙපා මේවා. මේ කතන්දර ඇතුලේ තියෙන්නම බනම තමයි තියෙන්නේ කොහොම. අන්තිමට මොකද කරන්නේ? සමහරව පරිනිර්වාණයටපත් වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. දැන් එහෙනම් මේ කතාව පූර්වාපර සංදිගතල සමෝදානය කරන්න දෙපැයි සදවත්නි. පූර්වාපර සංදිගතල සමෝදානය කරන්න ඕනේ. කියන්නේ ගබ්බ මේකේ උප්පජ්ජන්ති මෞකුස ගැබක ඉපදුනේ කවුද? ඒ කියන්නේ මෞකුස ගැබක ඉපදුනේ එක්කෝ හාමුදුරුවෝ නැත්නම් ලිහිණිය. මේ කතාවනේ දැන් අපි යන්නේ එක්කෝ හාමුදුරුවෝ නැත්නම් ලිහිණිය. ඔබ හිතන හැටියට මෞකුස ගැබේ පිළිසිඳ ගත්තේ හාමුදුරුවෝද එහිණියාද එහිණියා වෙන්න ඇති කියලා කියන්නේ කමක් නැහැ එහිණියා කියලා කියනකොට එක්ක හාමුදුරුවෝ එක්ක හාමුදුරුවෝ නැත්තම් එහිණියා ගබමේකේ උපජ්ජති නිරයන් පාප කම්මනෝ නිරේත ගියේ කවුද ඔය හතර දෙනාගෙන් එක්කෝ එහිණියා එක්කෝ හාමුදුරුවෝ එක්කෝ මණික් මුදලාලි නැත්තම් බිරිඳ ඔය හතර දෙනාගෙන් එක්කෙනෙක් නිරේත යන්න ඇති යන්න වෙන්න ඇති ඔබ හිතන හැටියට නිරේත නරකාදීට යන්න ඇත්තේ කවුරුද ඔය මරණ හතරෙන් අපි හිතනවා මැනික් කරුව වෙන්න ඇති කියලා. දේශි නිරේකටත් නෙවෙයි පින්වත්නි, අවිච්ච මහා නරකාදිය තමයි. මම මුලින් කිව්වනේ දැන් නැවතත් වෙලාව ලැබුණොත් අපි කතා කරමු ආයපෝ. අවිච්ච මහා නරකාදියටම යනවා. ඒක සැක සංකා තියනවාද වෙන කවුරුත් යන්න ඇති කියලා නෑ. හාමුදුරු යන්න බැද්දේ හාමුදුරුත් මේ ගෙදරට මස් කන්න ආසා වෙලා මේ කාන්තාවට කැමති වෙලා අවුරුදු ගණනක් එක ගෙදරින් බත් කවුරුහාගේ අවන්තිනේ. ඈ එහෙම වෙන්න බැරිද? මේ නරක අපි මන්දයි අවීචය කියන කයින් කරලා වෙන එකකට උනත් මෙන්න අවීචමානක් අධික නැන්නේ. නිරයන් පාපකමිනු කියලා කියන්නේ. හාමුදුරු වෙන්න බැහැ කියලාද කියන්නේ? බෑ කියලා තමයි කියන්නේ නේ. හැබැයි තව උත්තරේ ඔබ දැනුවත් වෙලා නැහැ. ඒ හින්දා ආම්දුරුවක් වෙන්න බෑ නේ. මේ විදිහට එක ගෙදරකට ආවා නම්, ඒ ගෙදරට මාසරත් ඉතුරු වෙලා ආවා නම්, ඒ කාන්තාවට ආසක්ත වෙහිටියා නම්, ඒතකොට උන්වහන්සේ තෙයේ පරිභෝග, ඉන පරිභෝග කියන පරිභෝග ක්‍රම දෙකටම වැරදි. ඒ කියන්නේ ඉන පරිභෝග කියලා කියන්නේ ණයකාරයෙක්, තෙයේ පරිභෝග කියන්නේ හොර හොරට සිල්පචේ ප්‍රතිහරණය කරන්නේ. ඒ දෙකට අයිති වෙනවා හම්බ එහෙම වුණා නම් මේ හැබැයි මිනිස්සු කරපු චෝදනා හඳුරන්නේ එහෙම එකක් පිළිබඳව කියන්නේ තවම අපි දන්නේ නැහැ. තවම අපි දන්නේ නැහැ. හොඳයි අපි හිතමු කවුකාල කරනට මේ මිනිස්සයා අවි ජීවිත ගියා. එහෙමනම් බිරිඳ වෙන්න බැරිද? ඇයි මෙච්චර කල් මේ ආම්බුරණ්ඩයි ගෙදරනුස්සයට ඔක්කොටම මස්තම්බ තම්බ දුන්නේ ඒ කාන්තාවනේ. ඒ කාන්තාව නරකයට ගියා වෙන්න බැරිද? නැහැ වෙන්නත් බෑ. ඒ කාන්තාවටත් වඩා මේ මිනිස්සයා තමයි මෙතන බරපතල පාපේ කරලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සයා තමයි නිරයන් පාප කම්මන. සද්දම් සුගතිනෝ යන්ති. ආම්බුරෝ හරි, ගෙදෙන්ද හරි, කුරුල්ල හරි තුන්දරාගිය කෙනෙක් ස්වර්ගයට ගිහිල්ලා තියෙනවා. දැන් අපායට ගිය මණික් මුදලා කියලා තීරණය කළොත් අර තුන්දරාගිය කෙනෙක් ස්වර්ගයට ගිහිල්ලා තියෙනවා. කවුරු වෙන්න ඇද්ද කියලා හිතන්නේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ වෙන්නද කියලා හිතනවා. වෙන උත්තරයක් තියෙනවා නම් කියන්න කවුරු හරි. කවුද කියන්නේ? මණිකරු වගේ දිල්ද අර ලිහිණියන්ට බැරිද ලිහිණිය ඉතින් බණ අහන්න තියෙන හාමුදුරුවෝ තින්නේද ලිහිණියත් හාමුදුරුවෝ අතින් බණ අහන්න ඇතිනේ නේද බණ අහලා ඉඳ ඇති සමහර විට ලිහිණියන්ට බැරි නෑ සමහර විට නමුත් ලිහිණියක් නෙවෙයි මණික් මුදලාලිගේ දිල්ද කියලා කියන්නේ අන්තිම එක අරගෙන බලමුකෝ පරිනිබ්බන්ති අනාස්සව අනාස්සව අය පිරිනමන් පාති කියලා කියනවා කවුද මනම් පිරිනමන් පැවේ මේ කතාවේ හැටියට පිරිනමන් පැවේ කවුද පිරිනමන්නේ අර හාමුදුරන් වහන්සේ ඒ කියන්නේ නිකන් නැත්නම් හාමුදුරුවමද සාමාන්‍ය හාමුදුරුවමද නෑ රහතන් වහන්සේ නමක් පින්වත්නි රහතන් වහන්සේ නම මස් වශයෙන් ලොල් වෙලා මේ ගෙදරට වැහියාද බින්දු මාත්‍රයක්වත් නැහැ. පොඩ්ඩක්වත් හාමුදුරන්ට මාස්ටර්වස් ලෝලිත්වයක් තිබුණ නැහැ. ඒ වගේම හාමුදුරුවෝ මේ ගෙදරට වැඩි පින්වත්නි මේ ගෙදර තරුණ බිරිඳට ආසක්ත වෙලාද නැහැ නැහැ. ඒ පිළිබඳ උන්වහන්සේට හැඳිනීමක්වත් නැහැ. පුංචි පහේ වමනාවක් නැහැ. එහෙමනම් ඇයි එක ගෙදරට දවස් අවුරුද්දක් ආවේ? එහෙම එන්න හේතුව පින්වත්නි හාමුදුරුවෝ ආරක්ෂා කරන දුතංගයක් කියනවා. සපදාන චාරිකාව කියනවා. ඒක ආරම්භ කරන්න වෙන ක්‍රමයක් මේ පන්සල ඇසුරෙන් තිබුණේ නැහැ. ඒ හින්දා මේ පාරෙම යන්න වෙන්නේ මේ ගෙදරින්මයි ආරම්භ කරන්න වෙන්නේ. ඒ ගෙදරින්ම දාණය ලැබෙනකොට මේක ප්‍රතික්ෂේප කරන්න විනයානුකූලව මඟක් නැහැ. ඒ හින්දා හාමුදුරු ඒ ගෙදරින්ම දාලා බැලුවොත් හැබැයි මේ පන්සලේ මෙපමණ කාලයක් වැඩ හිටියේ මහරහතන් වහන්සේ නම. දැන් අපි උත්තර ටික නිවැරදි කරගමු හරියටම. ගබ්බමේකේ උපජ්ජන්ති පින්වත්නි මව් කුස ගැබත පිළිසිඳගත්තේ ඒ ගෙදර හිටපු ලිහිණියා. ඒ ගෙදර හිටපු ලිහිණියා. ගබ්බමේකේ උපජ්ජන්ති නිරයම් පාපකම්මිනෝ නරකයට ගියේ මණික් මුද අදලාරි සද්දං සුගතිනෝ යන්ති මෙච්චරකල් දම්පැන් කුයා දීලා පූජා කිරීමේ පිණින් ස්වර්ගයට ගියේ මණික් මුදලාලිගේ බේද පරිනිබ්බන්ති අනාසවා අනාශ්‍රව වූ රහතන් වහන්සේ මණිකනර රූපවති සමහරහතන් වහන්සේ පරිණිරවාණී කොට වදාළසේක කියලා බුදුහාමුදුරුවෝ කතාව සමෝදානය කළා. පින්වත්නි මේකට අපිට එකතු කරගන්න තව කරුණු කීපයක් තිබෙනවා. මොනවද? දැන් සදහවත්නි අපි මෙහෙම හිතන්න ඕන. ලිහිණියා මස් කකාන් හිටියේ. මස් හාමුදුරුවන්ගෙම ලේ බිබීනි හිටියේ. මස් කකා හාමුදුරුවන්ගෙම ලේ බිබී හිටපු තිරිසනා මිනිස්සෙක් වෙන්න පින්කමක් තිබුණාද මෙතන? ඒක තමයි එක විහිණියක් ඇසුරු කළේ පින්වත්නි දුරුස් අවුරුද්දක් මහාඳුරු. විහිණියා හාමුදුරුත් එක්ක කතා බහ පවා කරනවා. විහිණියා තමයි හාමුදුරුව වැඩිම පිළිබඳ සංඥාව ගෙදර ගුරු මූලිකට ලබා දෙන්නේ. පාරේ ගිහිල්ලා විහිණියා බලන් ඉන්නවා. හාමුදුරුව ඈතින් වදිනකොට මේකත් ඇයිද කියනවා. හාමුදුරුව වදිනවා. ඒ Tamanට පුළුවන් හැටියට කියන දැන් එනවා. විහිණියා හරි සන්තෝෂයි. හාමුදුරුත් එක්ක හරියට එකයි පින්වත්නි. බොහොම එකද. මේ නව යුවලට දුරුස් අවුරුද්දක් දරුවන් දරුවන් නැත්තේ ඇයි? දරුවන් නැත්තේ මිස්සා සුදුස්සා තවම පහළ වෙලා නැහැ. තවම පහළ වෙලා නැහැ. ඒ ගෙදරට දරුවෙක්සේ එන්න තිබෙන කෙනා දැනට ඉන්නේ කවුරු හැටියටද? පිරිසෙනෙකු හැටියට ඉන්නේ. ඒ නිසා ඒ ආත්මභාවයෙන් ඉවර වෙලා මිස්සෙක් බවට පත් වුණාම මව කුසකට පැමිණෙන්නට පුළුවන්. මේ නිසා මේ කුරුල්ලා මේ ගෙදර ඉඳගෙන බණපද අහලා මනස සකස් කරගෙන හාමුදුරන් විසේ පැහැදිලා ඒ කියන කරුණු කාරණා තිබුණා. කරන්න පුළුවන් මච්චන් වලින් කළා. තිරිසනෙක් වුණත් ගෙදර මිනිස්සයාට වඩා පින්වත් මේ සතා බොහෝ දේවල් කරගත්ත. ඒ නිසා එහි ප්‍රතිඵලයේ උනේ කුමක්ද? සතාගේ උත්පත්ති යහපත් තැනක සිටිය. සතාගේ අවසාන වෙලාවේ හාමුදුරන්ගේ ලැබනවාය, රහතන් වහන්සේගේ ලැබනවාය කියලා පවිත්‍ර චේතනාවක් තිබුණේ නැහැ. ඒ සතාගේ ආහාරය ඔහු මැදුවේ නැහැ. මනමින් මස් කාලා නැහැ. මුළු ජීවිත කාලයටම ඔය ලිහිණිය එක සතෙක් වතුන නැහැ. බැරි තරම ආහාර ලැබෙන්නේ ගෙදරින් ලැබෙන දේවල් තමයි කන්න පුරුදු වෙලා හිටියේ. මාංශ වශයෙන් සතාලෝල් ඒව හම් වෙන්නේ. ගෙදර ගෘහමූලිකයන් ගෘහමූලිකයා තමයි ওই ගෙදර මාංශ රසයට ලෝල් තනත්තා. හාමුදුරුවෝ නෙවෙයි. ඒතකොට ඒක සාධාරණී කරගන්න තමයි ලිහිණියක් ඇති කරගෙන ඉන්නේ. ගෘහමූලිකාව කාන්තාව මේ මස්තම්බ සම්බෝ යන්න ඒකට රුචියක් දැනත්ත නෑ. නමුත් ඇයට ස්වාමියා නිසා කුරුල්ලා නිසා මේක කරන්න සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. එතකොට මේ ලිහිණියා තුල පොඩ්ඩක් පරි උන්චි මත්තමකවත් පින්වත් මේ අනිතක් ද්වේෂයක් මෝහයක් අසන්තෝෂයක් තිබුණේ නැහැ ඒ නිසා ගෘහිණියා පිරිසෙක් හැටියට ඉඳලා හාමුදුරන්ගෙන් බණහාමින් ඉඳලා අවසානයේ එයින් පුත වෙලා දීලා මිනිස් ලෝකයේ ඉපදුනා මව් කුසල පිරිසඳ ගත්තා ගබ්බමේකේ උපද්දන්ති නිරයන් පාප කම්මිනෝ මේ තනත්තා මණික් මුදලාලේ මහා පාප කර්මයක් කරගෙන මේක කොච්චර පාප කර්මයක්ද කියනවා නම් රහතන් වහන්සේ නමක් මැරීම සදහවත්නි ආනන්ත විපාක කර්මයකි. හැබැයි මුදලාලි දන්නවද හාමුදුරු රහත් කියලා? හාමුදුරු රහත් කියන්න දන්නේ. හාමුදුරු කවදාකවත් කියලා තියනවද තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා? කවදාවත් කියලා නැහැ. එහෙනම් ආනප්‍රණිය වෙනවද නැද්ද? දැන් සමහර දානවන ඔබට චේතනාව දානවනේ. ඔය චේතනාව දාන චේතනාව වැරදි. ඒකයි එහෙම වෙන්නේ. සමහරු මොකද දාන චේතනාව රහතන් වහන්සේ නමක් කියලා දන්නේ නැතුවයි මැරුවේ. ඒ හින්දා ආනන්තරි වන්නේ නැත කියලා කියනවා. එහෙම වෙනවද පින්වත්නි? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්තේ සදහවත්නි පියයි පුතයි දෙන්නා වනගත වෙනවා දඩේමේ. ඒ කාලෙදි පිට විශේෂ යුදු ආයුධ අරගෙන යනවා. පියා අර පැත්තෙන් එනවා, පුතා මේ පැත්තෙන් එනවා. පුතා දකිනවා සතා දඟලනවා ආපු එකකින් වැඩක් නැහැ පුතා විදිනවා සතාට වදින්නේ තාත්තට තාත්තා මැරෙනවා ආනන්තරියද නැද්ද ආනන්තරියයි පින්නොත් ඒකම තමයි මෙතෙන්ද රහතන් වහන්සේද නැද්ද කියන එක දැනගෙන හිටිය නැහැ කියලා වැඩක් නැහැ මේ හාමුදුරුව රහතන් වහන්සේ නමක් නම් ඒ හාමුදුරුව මැරුවා නම් මගේ මරණය ආනන්තරි පාප කර්මයක් වෙනවද කියන එක දන්නේ නැද්ද ඒක දැනගන්න එපා ඒක දන්නේ නැත්නම් ඒ ඔහුගේ අඥානකම අඥානකමට වෙනම පෞසිද්ධ වෙනවා අඥානකම කියන්නේ පාපයක්නේ. ඒ හින්දා පින්වත්නි, අදන රාතන් වහන්සේ කියලා දැනගෙන හිටියද නැද්ද කියන දෙයක් නෑ. මරණය තුලින් ඒක වෙන්න පුළුවන්. මං ඔබ බරපතල ප්‍රශ්න කිරීමකට ලක් කරලා මේක අවසන් කරන්න පින්වත්නි. මේ නිසා මං ඔබට යෝජනා කරනවා, ගෙදරට එන එකම සතෙක්වත් මරන්න එපා. සත්තු සමග ජීවත් වෙන්න එපා සත්තු ඉවත් කරන්න හැබැයි ගෙදරට එන සත්තු මැරීම ඉතාමත්ම භයානකයි කොමක් නිසාද තෝදෙය්‍ය සිටුවරයා මැරිලා ඉපදුනේ කොහෙද ගෙදර ගෙදර තෝදෙය්‍ය සිටුවරයා මැරිලා ඉපදුනේ කොහෙද ගෙදර බල්ලෙක් වෙලා චන්දපද්ජෝත රජුරුවන්ගේ තාත්තා මැරිලා ඉපදුනේ කොහෙද ගෙදර කවුරු වෙලාද ඉපදුනේ ගෝනුස්සෙක් වෙලා චන්දපංචෝත රජුරන්ගේ තාත්තා මැරිලා ඉපදුනේ කොහෙද? ගෙදර ගොළුසෙක් වෙලා. එතකොට සුභමානවකගේ තාත්තා තෝදෙය මැරිලා ඉපදුනේ කොහෙද? ගෙදර බල්ෙක් වෙලා. ඒ කියන්නේ තමන්ගේ ඥාතීන් මැරිලා බොහෝ විට ගෙවල් වල ඉපදීමට ඉඩ ඇද්ද නැද්ද? ඉඩ තියෙනවා. ඒ නිසා ඔබේ ගෙදරට ඇදෙන සර්පයා සමහර විට ණයෙක්ෝ ගැරණියෙක්ෝ අහුරුකෙක්ෝ නිතර නිතර එනවා ඔබේ ඥාතියෙක් වෙන්න ඇති. මැරුවොත් සමහර විට ඔබේ අම්මාම වෙන්න ඇති. ඔබේ අම්මා අවුරුකෙක් වෙනවා දැන් ඔබේ ගෙදරට එනවා. මැරුවොත් පින්වත්නි ඒක ආනන්තරීයද නැද්ද? බුදුබණ නචසෝ නච අඤ්ඤෝ එයත් නෙවෙයි මැරිලා ඉපදෙන කෙනා එයත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි එහෙනම් ඒ අරුණ කුක්කා තමන්ගේ අම්මත් නෙවෙයි නැත්තෙත් නැහැ නැත්තෙත් නැහැ ගෙදර ඉන්න මීයන් අතර ඔබේ තාත්තා මව මැරි ඉපදී පැමිණ සිටින්න පුළුවන්ද බැරිද ගෙදර ඉන්න මීයන් අතර ඔබේ අම්මා තාත්තා පැමිණ ඉපදී සිටින්න පුළුවන්. ඔබේ අතිරේක නෑයොත් එන්න පුළුවන්. තවදුරටත් ගෙදර සිටින ගෙම්බන් මැදි ටිකක් විශාල හුණන් මෙත් අය චන්දපජ්ජෝත ඉපදුනේ චන්දපජ්ජෝතගේ තාත්තා ඉපදුනේ පින්වත්නි වෘශ්චිකයෙක් වෙලා නම් ගෝනුස්සෙක් වෙලා නම් හුණෙක් වෙලා උපදින්න බැරිද අපේ අම්මා හෝ තාත්තා හෝ මැරිලා පුළුවන්. ගෙදර ඉන්න පුළුවන්. ගෙම්බෙක් වෙන්න පුළුවන්. සමහර එක තැනක එක කතාවක තියෙනවා පින්වත්නි තාම කුඩා සත්වයන් හැටියට මිනිස්සු මැරලා ඉපදින්නේ නමුත් එහෙම ඉපදුණු තැන් පිළිබඳව කතන්දරයක් තියෙනවා කතාවක් තියෙනවා. ඒ නිසා සමහර විට කුඩා කුඩා සත්ව හැටියට වුණත් ඔබේ මව කෝපියා ඉපදී සිටින්න පුළුවන් ඔබේ ගෙදර පින්වත්නි එය ආනන්තමී පාප කර්මයක්ද කියන ප්‍රශ්නාර්ථයෙන් නතර කරන්න ප්‍රශ්නාර්ථයෙන් නතර කරන්න. සත්තු එක්ක ජීවත් වෙන්න එපා. හැබැයි කුඩා සතෙක්වත් මරන්න එපා. කුඩාසපෙක් වදවරන්න එපා. නිරයන් පාපකම් වෙන. සද්දං සුගතිනෝ යන්ති යන්න දිව්‍ය ලෝකයට තතමහරජිකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මානවති පරිනිම්මිත වසවත්ති කියලා තියෙනවා දිව්‍ය ලෝක 6ක්. මේ දිව්‍ය ලෝක 6ටම යන්න ලැබේවා. මේන් ප්‍රධාන වශයෙන් මුලින් තිබෙන දිව්‍ය ලෝක දෙක තතමහරජිකේ සහ තාවතින්සේ ඉතාමත්ම සුවිශේෂයි මාර්ගඵලලාභී කෝටි සංඛ්‍යාත දෙවිවරුන් වාසය කරනවා දුතරාෂ්ට බිරුවට විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු ඉන්නේ චාතුර මහා රාජික දිව්‍ය ලෝකයේ මිනිස් ආයුෂෙන් අවුරුදු 100ක් වුන්ට එක දවසක් පමණ වෙනවා ඒ වාගේ අවුරුදු 500ක් ආයුෂ තිබෙනවා පින්වත්නි මේ දිව්‍ය ලෝකවල සනන් කුමාර කියන මහා බ්‍රහ්මයා පොයදාට පැමිණලා දෙවියන්ට බණ කියනවා උත්තර දෙනවා ධර්ම සාකච්ඡා පවත්වනවා ප්‍රබද්ධන මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සම්‍යක් දෘෂ්ටික වෙනවා සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සෝවාන් වෙනවා සෝවාන් අය සතුදාගාමි වෙනවා සතුදාගාමි දෙවිවරු අනාගාමි වෙලා සුද්ධාවාසවලට යනවා අනාගාමි දෙවිවරු රහත් වෙලා පිරිනිවන් පානවා මේ නිසා ඔබට අපිට හොඳම තැන පින්වත් මේ දිව්‍ය ලෝකේ සතර මහරජිකේ තාවතින්සේ හොඳම දිව්‍ය ලෝක දෙක උපරිමයට යනකොට සැප වැඩි එතකොට සම්‍යක් දෘෂ්ටික බව අඩු වෙන්න පුළුවන් කාලයගේ ඇවෑමෙන් සැප වැඩි වෙනකොට මේ දිව්‍ය ලෝක දෙකෙහි පින්වත්නි උපරිමයෙන් සිටින දෙවිවරුන් ඇසුරු කරන්නට ඔබට ලැබේවා. ඒ දේ සඳහා ඔබට නිර්වාණ සම්පත්තියට පෙර ආතුව දිව්‍ය සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දිව්‍ය සම්පත්තියෙන් අමතරව පින්වත්නි ඔබට පරිනිබ්බන්ති අනාසවා මට අපට සියලු දෙනාටම සියලු කෙලෙසුන් අවසන් කරගෙන පරිනිර්වාණයට පත්වන්නට හේවත් අපි හැම දිනාටම උත්තම වූ රහත් ත්වයට පත්වන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දිනාටම මෙලොව ජය ගන්නට ලැබේවා, පරලෝක සුගතිය ලබන්නට ලැබේවා. මෙවන් බණපද තුළින් ඔබේ ප්‍රඥා ආලෝකයේ වැඩි දියුණු කරගෙන ඉතා ඉක්මනින්ම ශාන්ත ලක්ෂණ ප්‍රතිඋතුම් අජරාමර අමාමහ නිවනින්ම සැනසෙන්නට ලැබේවා. ආකාසත්තාජුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං මොදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු ධම්මදේශනං චිරං රක්ඛන්තු තේනං සදාති එත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච ඊතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ වැඳගන්න මා කිව්වාට පසුව කියන්න මා කර මේ පිනෙන් නිවන් දක්නා ජාති දක්වා අසත්පුරුෂයසුරත් නොවේවා සත්පුරුෂයසුරත්ම වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්‍යා සාදු චිරුවන් සරණයි